ධර්මතා ප්‍රශ්නෙත්ම හිතට එන අකුසල් සිතවිලි ඉවත් කර සතුටින් පිරි සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට විතක්ක సంతාන සූත්‍රයේහි එන ක්‍රම අනුගමනය කරන්නේ කොහොමද කියලා මේ අහන ප්‍රශ්නය. එනි මේ ක්‍රම කීපයක් දීලා තියෙනවා ක්‍රම පහක් විග්‍රහ වෙනවා. අඤ්ඤ නිමිත්ත මෙනෙහි කර මෙනෙහි මානසිකාර ක්‍රමේ මේ අඤ්ඤා කියන වචනයෙන් පෙන්වන්නේ අරිහත් ඵලයට ගෝචර කරගන්න තියෙන නිවන අරිහත් ඵලයට නැඹුරු වෙලා තියෙන යම්කිසි ඥානයක් ඇද්ද නැත්නම් රාගක්ෂේර දේශක්ෂේර මෝහක්ෂේර ගෝචර වෙච්ච ඒ අත්දැකීම ලබන ඥානයක් තියෙනවා නම් දර්ශනක් කරන ඥානයක් තියෙනවා නම් අන්න එතනපත් වෙලාගේ පූර්ණත්වයටපත් වුණොත් අරිහත්ත්වයේ දකින්නවා දැක්කම සාපත් උනේ නැහැ අන්නේ අරිහත්ත්වයේ මුල් කරගෙන මට ඒ සාන්තියයි මගේ බලාපොරොත්තුව කියලා. යම් කිසි බුද්ධලයේ අන්නේ බලාපොරොත්තුවෙන් එතෙන්ට හිත ප්‍රගුණ කරගෙන යනවා. ඒක තමයි අදත් මේ කරන්නේ. රහතන් වහන්සේ මේ විදිහට ජීවත් වුණා. රහතන් වහන්සේ ප්‍රාණඝාත කළේ නැහැ, හොරකම් කළේ නැහැ කියන එක විග්‍රහ කරලා අදත් අරගත්තා. රහතන් වහන්සේගේ ස්වභාවය ගැන ගත්තා. ඉතින් අපි දකින්නේ ඇයි එහෙම නොකළේ? උන්වහන්සේ මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා පූර්ණ වැටහීමකින් යුක්තයි. ඒ නිසා මේ ලෝකේ අල්ලගන්න හරයක් නම් කොතනකවත් නැහැ කියන පූර්ණ වැටහීමේ යුක්තයි. යම් කිසි චන්දරාගයක් ඇද්ද අංශු මාත්‍රයක් ඉතුරු නොකර අත්හැරින වැලී මිදී ගියේ උත්මය. මෙන්න මේක මූලික නුවණට වැටහෙනවා. අන්නේ වැටහෙන ඥානිය Tamanට තියෙනවා. මේ දහම් අහනකොට ලැබෙන දෙයක්. අඤ්ඤ නිමිත්ත කිව්වේ මෙන්න මේ කියන නිවන් නිවන පිළිබඳව නැගෙන ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන කාරණා තුනකින් විග්‍රහ වෙන නිවන නිමිති කරගත්ත මානසිකත්වයේ අන්න එතෙන්ට තමන්ගේ හිත මෙහෙ යවනවා ඊට විරුද්ධතයක් තියෙනවා නම් මනසියෙන් තේරුම් අරගෙන ඒක අත්හැරලා දානවා ඒක ආදීනව දැකලා ඒකෙන් වෙන්වීමේ දබන නිවන් ආනිසංසයේ හිත ගන්නවා මේ ක්‍රමයට ප්‍රගුණ කරනවා ඒක තමයි මේ අඤ්ඤ නිමිත්ත මානසිකාර ක්‍රමය කිව්වේ ඉතින් ආදීනව උපපරික්කරණ ක්‍රම. ඉතින් ඕක අර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නට ඒකත් ඒකෙම තියෙනවා. යම් කිසි ප්‍රියමනාප යමක් කියලා හිතෙනවා නම් ඒකේ ආදීනව මෙනෙහි කරනවා. ඒකෙන් වෙන අවැඩ මෙනෙහි කරනවා. ඒ මොහොතේ හෝ නැත්නම් ඒ මොහොතේ සූ වශයෙන් පේන්න පුළුවන්. පහු කාලයකදී ඒකේ මහ විනාශිකර මුල පුරන්න පුළුවන්. එවනම් ඒ මොහොතේ පටන්ගෙන මෙලෝ වශයෙන් උත් ඒකෙන් පිරිහීම ලැබෙන්න පුළුවන්. නිന്ദා අපහාස ලැබෙන්න පුළුවන්. මේ සියල්ලම එකකින් ආදීනව. යමක් ඇසුරු කිරීමෙන් ලැබෙනා වූ දුක් කරදර යමක් ඇද්ද? ඒ සියල්ල එකේ ආදීනව. ඉතින් ආදීනව වෙනෙහි කරලා හිටන් නිතරම බලනකොට මේ උපපරි මේ පරිත්කරණා කියලා හිටන් කියන්නේ. තව ඒක ඉන්නේ නැහැ ආවේ නැහැ. ඥානීන් ගෝචර කරේ නැයි බලන්නේ. මම මේ විදිහට කටයුතු කළොත් මට සිද්ධ වෙන්නේ ඉදිරියට මෙන්න මේ තත්ත්වයටපත් වෙන්නේ. අන්නේ පිළිබඳ කල්තියා දකින්න නුවණක් තියෙනවා. අන්නේ නුවණින් ඒ ආකාරය දකින්න පුරුදු වෙනවා. එතකොට ඒක තමයි මේක ක්‍රමය. ආදීනව උපපරික්ෂණ ක්‍රමයේ කිව්වේ ඒකයි. අසති අමනසිකාර කියලා කියන්නේ යම්කිසි සතියයි අසතියයි කියන දෙක තෝරා ගන්න ඕන. යම්කිසි පුද්ගලයේ කාමයන්ට ලොල් වෙලා පංචකාමයන්ට මත් වෙලා කටයුතු කරනවා නම් ඔහුට සතියෙන් තොරයි. සතිය හැම වෙලෙම තියෙන්න ඕනේ. නිවන කරා මුල් වෙන නිවනට නැඹුරු වෙන නිවනට උපනිසිරේ වෙන යමක් ඇද්ද අන්නේ ටික. ඒ ටික සතියෙන් දකින්න ඕනේ. මම මේ කරන කියන හිතන දේවල් මොන විදිහෙන්ද නිවනට උපනිසිරේ වෙන්නේ? ඒක තමයි නිතර වැටහීමෙන් සිහි කරලා පුරුදු වෙන්න ඕනේ. ඒතකොට යම් කිසි වචනයක් කියන්න එනකොට ඇත්ත වශයෙන් මේ වචනේ භාවිතා කරන්න සුදුසු නිවට උපනිශ්‍රයේද නැද්ද? පේන්න පටන් ගන්නවා, දැයින්න පටන් ගන්නවා. ප්‍රගුණ කරපුවාම. ඒ වචනේ ඊට පස්සේ පිට වෙන්නේ නැහැ. අන්න සතියෙන් කරන දේ. ඒතර දකින්නවා. දැන් මේකෙන් අහන්නේ අසති අමනසිකාර. දැන් අපි දකින්නවා නම් මේක රාගයට හේතු වෙනවා, ද්වේෂයට, මෝහයට හේතු වෙනවා කියලා. අන්න ඒක දකින්නවා. ඒතර එහෙම කරන ඒවා අසතියෙන් යුක්තයි. සතියේ නෑ එතන. මෙන්න මේක දකින්න පුළුවන් වෙනවා. දැකලා හිටන් හිතා ගන්නවා. මේවා මෙනෙහි කරන්න හොඳ ඒවා නෙමෙයි. රාගයට හේතු වෙන කරුණක් දැක්කහම ඒක මෙනෙහි මනසෙන් ඉවත් කරන්න ඕනේ. ඒ ගැන හිත හිතා ඉන්න හොඳ නැහැ. ද්වේෂයට හේතු වෙන යම්කිසි අරමුණක් දුෂ්ට අරමුණක් ආවොත් ඒක ඉවත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තියාගන්න හොඳ නැහැ. අන්න එහෙම කරගෙන යනකොට මොකද කරන්නේ? අසති අවනිසිකාර වෙනවා. ඒක ක්‍රමයක්. අනිත් තමයි විතක්ක සංවර සන්තාන කියලා කියන්නේ. යහපත් අරමුණක් අරගන්නවා. බුදු ගුණයක්, දහම් ගුණයක්, සංඝ ගුණයක්, ත්‍යාග ගුණයක්, සීල ගුණයක් මේ ආදි වශයෙන් අරගෙන ඒක හිත පිහිටවනවා. තමා මේ මේ ගුණේ යුද්ධයි. මේ ගුණේ Taman ළඟ ප්‍රගුණයි. මේක මට යහපතක් වෙනවා, මෙලොව පරලොව නිවන් වලට හේතු වෙනවා. අන්න එහෙම අරගෙන ඒ අරමුණට හිත තියාගන්න. මොකද හිතට නිද කොතන හරි අරමුණක් අල්ලලා අල්ලලා එකකින් ගොඩනගලා පුරුද්ද තියෙන නිසා සසරේ අපි තව ඉවර කරමු නැති නිසා කෙලෙස් පැත්ත. කෙලෙස්මයි අරමුණු කරන්න හදන්නේ. පාලනය වෙන්නේ නැති නිසා නිවන්ට අරමුණු වෙලා පිහිටන්නේ නැති නිසා එකපාරේ කරන්න බැරුවා මොකද කරන්නේ විතරාගී විත දෝෂී විත මොහි බුදු ගුණයක් දහම් ගුණයක් සංඝ ගුණයක් ආදී වශයෙන් ගන්නවා අරගෙන ඒක පිහිටවා ගන්නවා එතකොට අර තිබුණ ලෝභ දේශ මොහ සාගත අරමුණු වල තියෙන අවස්ථාවෙන් හිත නිදහස් වෙලා පාලනය වෙනවා ඒතර හරි ලේදී පාලනය කරගන්න. ඉතින් ඒක ක්‍රමයක්. ඒ වගේ අනික තමයි අබින්නව කියලා විග්‍රහයෙන් හරියට පේන්නේ නැහැ විතර වචනේ. ඒ කියන්නේ මොකද කරන්නේ යම් කිසි ආකාරයක ළමන් ලබාගත දැඩි අදිෂ්ඨානයේ බිඳගන්නේ. කවදා හරි මම මේ තුලින් ධර්මාබෝධය පූර්ණ කරගෙන මිසක් නවතින්නේ නැහැ. එතකන් ධෛර්යය වෙනස් කරන්නේ නැහැ කියලා. මහත් වූ උත්සාහයේ වීරිය දැඩි කරගන්නවා අදිෂ්ඨාන කරගන්නවා මෙන්න මේ කාරණා කරගත්තාම පුළුවන්කම ලැබෙනවා මේ අකුසල් සිතිවිලි ඉවත් කරලා යහපත්සේ සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට ඒ වාගේ මේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. මේක විශේෂයෙන් ප්‍රගුණ කරගන්න ඕනේ.